නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අනුශාසනා කළා සම්ප්‍රදායික අර්ථයෙන් අනුශාසනා කළා පරමාර්ථ අර්ථයෙන් අනුශාසනා කළා මූලික වශයෙන් ඒකට අන්තර්ගත කොට අනුශාසනා කියන ඊළඟට ඉන්දිය කාපිහාරය ආනාදේශනා කියලා වශයෙන් කියනවා ඉන්දිය කාපිහාරය දේශනා ආනාදේශනා අනුශාසනා කාර්යාලයේ දේශනා කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒකෝ සාරාංශයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මූලික වශයෙන් පළවෙනි අනුශාසනාව තමයි සරුවත්යන් වහන්සේලාගේ පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගෙන සත්‍ය වටහා ගැනීමට දෙන නිවන් අවබෝධය කර ගැනීමට අනුශාසනාව. ඒක තමයි සර්වඥයන් වහන්සේලා කියන වටිනාම ආශංස දේශනා. ඒකට මේ අනුශාසනාවට සම්බන්ධ වෙන සෑම කෙනෙකුගේම අර්ථය මුදුපත් සෑම අනුශාසනාවකින්ම අර්ථය මුදුපත් වෙනවා. සෑම අනුශාසනාවක්ම පිළිගන්න ස්වභාවයක් තියෙනවා භාගතුන් වහන්සේලා. ඒකෝ මේ පිළිගන්න ස්වභාවයෙන් ඒ මෙලොව පරලෝකයේ සත්‍ය සිද්ධියම සමාගෙන අවවාද ශාසනාවට වැඩිය නිවන් ගෙන දෙන අනුශාසනාව ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. එතකොට මේ යම් කිසි කෙනෙක් ශාසනික වශයෙන් යම් කිසි බලයක් අරගෙන බොහෝ දෙනෙක් වීමේ නොයෙක් ආකාර විශ්කෙන ඊ එති පාතිහාරය පාන ඉරියව පැවැත්මෙන් ලෝකයාට පාතිහාරය පාන සංවාදනා කරනවා. සංවිච්ඡාවකෝ කෙනෙක්. එතකොට එහෙම එහෙම කරනකොට යම් කෙනෙක් ඒවා දැකන පැහැදිලි කෙනෙකු ඒ ශාසනයේ ඒහි මුපැහැදිලි අත්දැකීමකට පත් වෙනවා යාතනෙක. ඒ කියන්නේ මේ ප්‍රාතිහාර්යයක් පාන නිමකක් කරන කියනවා කියන යම් කෙනෙක් පහදින වෙලාවක් කියනවා යම් කෙනෙක් නොපහදින වෙලාවක් කියනවා. ඒක තියෙන්නේ දැන් එහෙම නිත්‍ය කාර්යාදී සාසනයේ ඉඳහරට ඒව කරනම් යම් කිසි පැහැදීම් ඇති කරගන්න පුළුවන්. ගංගා ගංගාදී කියන විද්‍යාවක් තියෙනවා ලෝකේ. අන්නේ විද්‍යාව උගන්න දැනගන්න කෙනාට ඔය නිත්‍ය කාර්යාදී පාන අනුශාසනා කරන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙන්නේ තමයි යෝග ඔබ සාසනයක් නෑ කියලා සමහර අය අපහසු. ඒ අපහසුන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඒවා වික්ෂුන්හන්සේලාට ඉන්ද්‍රිය ප්‍රාඥාවේ පෑන් සාමක. සාමක කරන ඒකෙන් කිව්වපේ උපයාවෙන්ද මාර්ගයන් කොට සලකනවා කියන එක සාමභාවයෙන් පස්සට දුරදාන පුරණ තමන්ගේ සාධනික ගුණ ධර්මයන් කරන්නේ. එතකොට ආනාදේශනා කියන්නේ අන්‍යයන් සිතූ දේ කල්පනා කළ දේ පරිසිතානා නුවණින් වික්ෂෝන්ට අනුශාසනා කරයි. ඒ අනුන්ගේ කල්පනා කිය හැකි. වික්ෂෝපයෙන් කෙසේ කරනු දැකලා බුද්ධ ශාසනයේ යම්සි කෙනෙක් පැහැදෙන්නේ නැතුව යනවා. පැහැදෙන්නේ නැතුව යන්නේ ඒවව කියන සමහර අය ඉන්නවා මනිකා කියලා විද්‍යාවක් තියෙනවා. අන්නේ මනිකා කියන විද්‍යාව දැනගත් අයට කාසනෙන් බැහැර ඉන්න අයට කෙනෙක්ගේ හිත් බලන අනුශාසනා කරන සාගව ගන්න පුළුවන්. මේ නිසා කාසනේ හිමියෝක මෙන්න මෙහෙම එකක් තියෙන පිළිගන්නේ නැතිව භාවයක් තියෙනවා. ඒ නිසා ඔය ආනාදේශනාවේදී අන්න ඒ නිසා සමහර අය සමහර තැන්වලදී නොපහදින අවස්ථා තියෙනවා. එතකොට සමහර වෙලාවේ අනුශාසනා ප්‍රාප්තිය හරි තියෙනවා. ආඥාවක් කරලා ලබනවා වගේ අනුශාසනාදී අනුශාසනා ප්‍රාර්ථනාගෙන මෙහෙම කරන්න එපා මේවා කරන්න කියන කුසල අකුසල කරන්න කියන මේ දැන් මේ විපාක ලැබෙනවා මේ විපාක ලැබෙනවා කියලා අනුශාසනා කරනවා. ඒක සතරගතයන් වහන්සේගේ අනුශාසනා ප්‍රාර්ථනාවේ ලෝකයාට අනුශාසනා කරන ස්වභාවය. අන්නේ ස්වභාවය තමයි ඒ අනුව පිටිපණින්නාට ලැබෙන සම්පත්තිය. ඒවා කියලා ඒවා ක්‍රියා කරන කෙනෙකුට ලැබෙන සම්පත්තිය අනුව කරන අනුශාසනාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. මේ මෙන්න මේ විදිහට ලැබෙනවා කියලා මෙන්න මේවා කළොත් මේ ආනිසංස ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම මේක අනුශාසනාව පිළි අරගෙන ඒ ක්‍රියා කරන එන් ලැබෙන ප්‍රතිඵලය තියෙනවා. අන්නේ ප්‍රතිපන්න යනවා කියා කිරීම තමයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසන. දැන් සීලය ගැන කියලා තියෙනවා. සීලය ගැන කියවම සිල් රකින්න ඕන. සිල් රැකනයිගේ ප්‍රතිපන්න ලබන්න ඕන. සමාධිය වඩන්න කියලා අනුශාසනා කරලා තියෙනවා. සමාධිය වඩන ප්‍රතිපන්න ලබන්න ඕන. ඊළඟට ප්‍රඥාව කියලා තියෙනවා. ප්‍රඥාව මෙන්න මෙහෙමයි කියන එක අනුශාසනා කරන ප්‍රඥාව වඩා ගන්න. ඒ වර්ධනය කරන ආකාරයේ පිළිපැදලා තමන් ඥානසංසේ ලබනවා. ඒක තමයි සරුවත්යන් වහන්සේගේ කියන්නේ. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. අපි තහනවා. ඥාන සීල සමාධි ප්‍රඥා කියන එක හොරින්නවා. ඉල්ලන්නේ නැහැ. සමාධිය කරන්නේ නැහැ. හිත දියුණු කරන්නේ නැහැ. එතකොට එකෙන් ප්‍රතිඵලයක් ලබන්නේ නෑ යම් කිසි දෙයක යෙදෙන ලබන ප්‍රතිඵලය තමයි සාපලෙන් ලබන ඵලය. නිකන් ලබන එක නිකන් ලබන එකක් නෙවෙයි. දැන් සිල් සිල්පද ටික ආරක්ෂා කරගන්න නම් සිල්පද ටික සමාදන් වෙලා නිකන් හිතන්න බෑ. ඒක ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරොත් තමයි ආනිසංස ලැබෙන්නේ. සිල්පද ටික සමාදන් වුණා කියලා ආනිසංස ලැබෙන්නේ නෑ. ඉතින් සමාදන් වුණා කියලා කියනවා කියලා ඉන්නවා. නමුත් ඒක ගැන පිළිපැදීමක් පිළිපැදීමක් නැහැ. ඉන්පස්සේ සිල් ගන්නවත් හරි, ඉන්පස් හරි තමන්ගේ වැඩේ තමයි කරන්නේ. අර චිත්තවරුකේ නැහැ. එමනේ බුද්ධන කාරණාව ඒ සමාදන් වූ සීලෙන් මනමින් ආරක්ෂා කර ගැනීමෙන් ලැබෙන ඵලයක් තියෙනවා. අන්නේ ඵලය ලබා ගැනීම තමයි මේ අනුශාසනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ශාසනාව සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනේ පාරණයන් ඉවරයි. අන්න ඒක පිළිපැදලා නිවන් දැක්කම අන්න ශාසනාව පිළිපැදලා වෙනවා. ආගම කියන හරියන්නේ ආගම කියන හරියන්නේ නෑ. ඒක තමයි නියම අනුශාසනාව. ඒකෝ මේ අනුශාසනාව නිසි හැටියට පිළිපදින කොටයි අනුශාසනාව කෙනෙහි විශ්වාසයක් තියෙන්නේ. දැන් අපි සීල දැක්කොත් ක්‍රියෙන්නකීමෙන් මේ ආයතනය කියනවා කියලා දැනවත් මේ සීලේ පිළිබඳ තියෙන අනුශාසනාව පිළිගන්නේ. නැත්තම් පිළිගන්නේ. පිළිගන්නේ අන්න මේකයි භාගතුන් වහන්සේගේ අනුශාසනාව. භාගතුන් වහන්සේ හැම අනුශාසනා කළේ මේවා කරපාලා. ඔබට මේ වෙලාවේ මේ වගේ විපාක ලැබෙනවා. කරලම ලබන්නේ එකක් නෙමෙයි. දැන් බාහිරින් වාසලේ බැලිය නැත්නම් උත්තරා ගිහින් නෙමෙයි තියන්නේ. අර කෙනෙක් උත්තරා ගිහින් කොහෙද කියනවා වගේ උත්තරා ගිහින් දිව්‍ය ලෝකේ තියන්නේ නැහැ. නැත්නම් බ්‍රහ්ම ලෝකේ තියන්නේ නැහැ. එහෙම නැත්නම් නෙවෙයි ගිහින් තියන්න බැරි එහෙම නැහැ. මෙන්න මේ විදිහට කරපහම හොලට දෙන්න දෙන්න ගිහේ. ඒකයි කියන්නේ. එතකොට යන්නේ අසුරු ක්‍රේදී තමයි මොකද කරන්නේ? අර අනුශාසන පිළිපදින්න. අන්නේ අනුශාසනා පිළිපැදීම තමයි සර්වඥයන් වහන්සේගේ නියම පිළිපැදීම. නියමානුසාරව. අර ඉති ප්‍රාතිහාර්ය හාල පාහරි එහෙම නැත්නම් ආනාදේශනාවකින් කෙනෙකුගේ සිත්වලලා හිතට ගැලපෙන හැටියට බල කියලා හරි නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු බලාපොරොත්තු මොකද්ද මෙන්න මේ විදිය අනුශාසනාවක් තියෙනවා මෙන්න මේක හොඳට නරකට කියන බලපල්ලා එතකොට එකින් මෙන්න මේ ආයතනය වල ලැබෙයි. සීලම සක්කායකින් කරපු ඇති සීලම සක්කා කරපු හැ කරනවා නැති කියේ නැහැ. කරනවා නැති කාර්යයක් තියෙනවා. කරනවා නැති සමානයි. ඒක තමන් ඒක කරන ඒ ආයතනකේ ලබන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. එතකොට මේ අනුශාසනාව හැබැයි ඒ පරිත්‍යාගයට ගැළපෙන හැටියට අනුශාසනාව කල්. ඒක බාහ්‍යකන් වාක්‍යයට විතරයි කියන්නේ. ධර්මයට ගැළපෙන අනුගාමනාව දෙන්න පුළුවන්නේ මුෂ්‍යාකාරයෙන්ම කරන්න පුළුවන්නේ භාග්‍යවතුන් වහන්සේට විතරයි. එතකොට ඒවා නිසි හැටියටම පිළිපදින කෙනාට ඒ රත්නත්‍රයේ ගුණ සිහි කරන්න සිහි කරන්න ආනිසංස ලැබේ. පිළිගත් කෙනෙකුට. ඒක විශ්වාසයෙන් පිළිගත් කෙනෙකුට ඒ ආනිසංසයේ සිහි කරන්න සිහි කරන්න විපාකේ විපාකේ ලැබෙනවා. මොකද මේ වාගේ ලැබෙන්නේ ඒක පිළිගත්ත නිසා. ඉතින් අන්නේ නිසා මේ පිළිපැදින අනුශාසනා අසං සෝවාන් ඵලයේ පැමිණි බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ නොතෙල් වෙන නොතෙල් වෙන බවට පත් කරගන්න. ඒකේ දැන් ධර්ම දේශනාවක් අවසානයේ මාර්ග හිත ලැබෙනවා සමාන පින්නන්ති. එතකොට මේ අනුශාසනාව කෙරෙන්නේ කෙරෙන්නේ නැහැ. ඉස්තරයි. ඉතින් ස්ථිරාශ්‍රයෙන් පත්වෙච්ච කෙනාගේ සංකාමයේ හැම වෙලෙම තියෙන රත්නත්‍රයේ කෙරෙහි ගෞරවය, භක්තිය. ඉතින් ඒක මොනවා හරි කරදරයක් විතර පීඩාවක් එනකොටම ස්වභාවයෙන්ම අර රත්නත්‍රයේ ගුණ ඉහිවෙනවා. ඒ වෙනකොට මේකේ ආනිසංසෙ ආනිසංස පන්නේ ලැබෙනවා. ඉතින් අන්න ඒ වගේ ආනිසංස ඵලයන් දැනෙන ආකාරයේ ඒ අනුශාසනා පිළිගැනීම තමයි සරුවත් යන වහන්සේගේ අනුශාසනා. නමුත් ඒවා අනුශාසනා පිළිපදිනකොට සමහර අයට ඒවා නුරුස්සන. ඒ අනුශාසනා පිළිපදිනකොට සමහර අයට නුරුස්සන ගතියක් තියෙනවා. ඒ කියන්නේ සමාන විශ්වාසය නිසා කරන්නේ. ඉතින් ඒවා කරන්න බැරි අය පිළිගන්නේ නැති අය කරන්න බැරි අය මොකද කරන්නේ? දෝෂාරෝපණය දෝෂාරෝපණය කරනවා. ඒක ලෝකෙ තියෙන ස්වභාවය. ඉතත් බුද්ධ කාලේ තිබ්බා අදත් තියෙනවා. ඒක වෙනස් කරන්නේ ලෝකේ තියෙන ස්වභාවය. එතන බුදුරජාණන් වහන්සේට දැන්නා උපරොම් ගැන අදත් ඒ වගේම බයිනවනේ. ඒක ස්වභාවය. මේ ලෝකේ තියෙන ස්වභාවයක එකක්. හොඳ දෙයක් කරන්න කිය හැටි අර ඒකට ප්‍රතිචාර දක්වන නරක ඉන්නවා. මේ ලෝකයේ තියෙන ස්වභාවය හැටි නෝ ඒකෙන් පරිදේ ස්වභාවය නෑ දැනුම් ආහාර කළොත් ඩයලොග් ලැබෙන. ඒක වල් දෙන්නේ නෑ. ඉතින් ඒ වගේ දැන් මේ බුද්ධ කාලයේත් ඔකේවල් වලක් තිබ්බා. අද වගේ තමයි. දෙන්නේ කියන්නේ ඉතින් බුද්ධ කාලයේ ඉතිරි මිත්‍යාවේ කියන්නේ. ඉතින් දෙන්න තරවෙයි. අදත් එහෙම තියෙනවා. ඉතින් එදත් ඒ බුද්ධ කාලේ එහෙමම හිටියා. එදා නම් ඒ ප්‍රකටව හිටියන්නේ. ඒක ප්‍රකටව කියන අනිත්‍ය දෘෂ්ටි කියන අංගයන්ට ප්‍රස්ථාන කරනවා සම්මා දිට්ඨිය කියන ලෞකිකයන් කරනවා ඉතින් ඒකේ පැහැදිලිමේ ස්වභාවය කියන මුලින් එහෙම තියෙනවා නමුත් සත්‍ය වැටහෙනකොට පිළිගන්නවනේ ඒ පිළිගන්න ස්වභාවයක් තියෙනවා අද කාලේ හිතියෝ ධනංජානි කියලා දෙවියන් ඒ දෙවෙනි තමයි රජගහනුයිගේ බාරද්වාර ගෝත්‍රික බමුණගේ භාර්යාව ඉතින් මේ දෙවියන් දානදානි කියන උසස් ගාහන ගෝත්‍රික ගාහනය. ගාහනයේ ස්වභාවයෙන්ම මානනිකයිනේ. ඉතින් මේ බ්‍රාහ්මණයාගේ පිළිගැනීම තියෙන බ්‍රාහ්මයාගේ මුකේ උපන්නාගේ පිළිගැනීම. වරද්වාර බ්‍රාහ්මණය. ඉතිකට මේ බමුණ බොහොම මාස අධිකයි. ඒ නිසා බ්‍රාහ්මණයාගේ ඉස්මුදලින් උපන්නාගේ විශ්වාසයෙන් ඉන්නවා. දෙමිනිය තථාගතයන් වහන්සේගේ අනුශාසන අහලා සෝවාන් ඵලයට පත්විච්ච කෙනෙක්. සම්මා දිට්ඨිය. ඉතින් මේ වෙන දැන් ඔය ජීවත් වෙන එක විතර. බ්‍රාහ්මණය අනිත්‍යදෘෂ්ටි දෙවෙනි සම්මා දිට්ඨිය සෝවාන් ඵලයට පත්වෙනවා. ඉතින් මේ එහෙම ජීවත් වෙනකොට බුද්ධ ශ්‍රාවකයෙක් හෝ ගාල්කාවක් වෙන මේ දානදානී බ්‍රාහ්මණිය මොනවාරි විපතක් වුණොත් එහෙම නිසා නිරන්තරයෙන්ම තමන්ගේ සිතට එන්නේ බුදුරුව. ඒක උරුගල තියෙනකොට එතනින්ම නවතින්නේ නැහැ. ඒනවා ආනිකතල එදෙනා නමකාස ලෝකවරාගෝ කියන නමස්කාර කරනවා. ඉතින් ඔය ඕකකින් ගාමුණයට බොහොම වෙනසක් නැහැ. ඉතින් ඕක දකින්න දකින්න ඉලානේ බයි. ඉතින් කරන්නේ දෙයක් නෑ. ගම්මියේ ගම්මියේ දෙක නවත්තන්නත් බෑ. ඒ කොහොමද සෝවා මාර්ගඥාන ලබල තියෙන්නේ? සුභාවෙන් ප්‍රශ්නත් දෙකේ පැහැදිලිම කියන. ඉතින් එහෙම එමිනවා. ඉතින් නමුත් දෙන්නම් ඔය හොඳ වැඩක් කරනවා. දෙවෙනියන් බුද්ධත්වමුක මහා සංඝරත්නය පිළිගෙන යනවා නම් නෑ. රාහණියත් නිකන්ට කරන්නේ නෑ. ඉතින් එහෙම කරගෙන යනවා. ඉතින් ඒ විදිහට කොහොම යනකොට ඉතින් භවනා කරත් නැති සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට වයින්. කොහේවත් නැති මේ මුළු මහණයන්ට දන් දෙනවා කීකිය දොස් කීකිය හරි දෙකියත් වයින්. දැනගන්න දවසක් කොහොම ඉන්නකොට බමුණා දෙන්න දැන් ඊවාගේ ගානක් දෙනකොට ඉස්සන් වහන්සේලා වරන්මන බමුණා දෙයෙන් ගෙදරින් පිටත්ලා යනවා. ඉස්සන් වහන්සේලා එනකොට බමුණා ඉතර යනවා. දැනිය දැනිය කරන්නේ මොකද? ඒ දැනිය අර නිකන් එනකොට දැනිය නැහැ. දැනිය හොඳට සැපදීලා හොඳට පස්සාන කරනවා. දැනිය ඉත කම්පා වෙන්නේ නැහැ. අර පුරුෂයාට තියෙන ගෞරවය නිසා කර්මඵල විශ්වාසය හොඳට තියෙන නිසා ඉතින් අර පැහැදිලි ඉතිේ තියෙනවනේ නමුත් උපස්ථානෙදි කරගන්න. කරලා කරාම මොකක් හරි අරගෙන වුණා දුකක් ආවම අරගෙන නමස්කාර කරගන්න. එහෙම කරගෙන ඉන්නකොට ඒක උදව් කරන බමුණා ඊවා එතන මේ මොනවාරි දෙයක් උදාරෙන් මම මේ දාන දෙනවා ඒක නම් මොන ඔය වැඩේ නම් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ නමස්කාර කරන එක නම් කරන් දෙපා පුරුවන් තරම් හිත හදාගෙන ඉන්න ඕන එහෙම නැත්නම් දැන් මේ බ්‍රාහ්මණ අවස්ථේම ඇවිල්ලා මෙතන යොමු ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති ගෙදරකට අපි ආවා කියන ගාන වණ්ඩන් නැතු ඥාන. එහෙම වුණොත් එහෙම මේ ඔළුව අක්කරකට පානවා. කියන ඔය විදිහට පොඩක් කරන් ගහන්න ගානවල කිව්වා. ආ හොඳයි මේක ඉතියා. නම් බ්‍රාහ්මණ ආ ඇවිල්ලා පස්සේ දැන් ඉතින් ගාන වැටල. බොහොම ගැමිණියක් ඉතින් බොහොම හොඳට සතුටින් ගාහණියක් කන්දෙන් ටික වෙලාවට අපේලා දීලා ඒක හොඳට දෙවෙනිය ආන්ත කරගෙන හැකි අන්දමින් එහෙම කරගෙන යනවා. මොකද මෙහෙම වෙලාවට ඒ අරගෙන ඉස්සලා බමුණා කියලා තිබුණානේ. මෙහෙම කරන්න එපා කියලා. නමුත් බමුණා වගේ දෙන කරගන්න 500ක් බමුණ ගෙන්න නැහැ කියන්නේ. දාන්නේ. දානය දීමට සැලසුලා දෙවියන් බොහෝම හොඳට ස්වර්ණාවරණයෙන් සැලසුලා රාමහන්තකි දැන් බමුණන්ට සංග්‍රහ කරා. ඉතින් බලලා එහෙම කරනකොට අර වාදනයක පය වැටිලා බලවත් වේදනාව කරුණා දායි බෙදෙනවා. ආයේ වාර බෙදෙන වෙලාවේ බලවත් වේදනාවක් එනකොටම ඒ මොකද කරේ අර වාදනයේ බිම තියෙන හේමනාලාංගයට ඇරිලා නමුත් අද බලවල වෙනස් නොවකට සමාජාධර්ම වලින් බවකට යුතුය නැහැ. කොමනකට යුතුය නැහැ. අර ආපු නිකන් දෙන්න තීරණයක් නැහැ. අපි ආ නිත්‍ය දෘෂ්ටි කුලෙන්නේ කියලා එන්නේ නැහැ කරව දාස්තික ඉතින් දැන් මෙතන බමුණයි දෙවෙනි ආන්දු ඊළඟට ඊළඟට ගමුණට පිටත පොල්ලකින් ගහුවා හරිද? සත්‍යකින් විතර ගෙවලට අපි ආවද මිසුදු අත්කාවිගේ විතරකට මිසුදු නැති අපි ආවා කියන ඒ දැන්ම මේ කාව්‍යයේ අහිමවලා යයි. එවන් මේ බාරන්තුවාද රාහුණයන්ින් අපවස කරමින් බවුණා පිටුණා. පිටිලා කල්පනා කළා දැන් මේකට මොකද කරන්නේ? ප්‍රමණ බව ගෞතම නිමින් හිතා තමයි මේ ඔක්කොම උනේ. මන්ට සතරමහා ගෞතමයන් වහන්සේ තමයි අල්ලගන්න කියන මහා ආදාරෝපණයකට හොඳ පාඩමක් ගන්නවා කියලා ඔන්න දේන දෙවිලි බ්‍රාහ්මණය භාගතුන් වහන්සේට වාදාරෝපණය සඳහා යන ඊන් භාගතුන් වහන්සේ දැකලා බොහොම සතරම් මේ භාගතුන් වහන්සේ බොහොම තරම් දන්නවා දැන් බ්‍රාහ්මණය එන බව. ඉතින් බවනා තථාගතයන් වහන්සේ නිග්‍රහ කිරීම පිණිස අතර මගදී උපතෝ කෝටිය ප්‍රශ්න කොටාගෙන යනවා. ඊළඟ භාගතුන් වහන්සේ දෙතකොස් කෝපයේ සම්භාවින පිළිසඳරේ කතා කරන අතරින් අතෙන් යන භාගතුන් වහන්සේ ළඟට යනකොට කෝපය සම්බන්ධනවා. සාමිලයි භාගතුන් වහන්සේට කතා කරනවා. කතා කරලා ඉතින් පැහැදිලිමක් නැතුව භාගතුන් වහන්සේ බොහොම හොඳට කතා කරනවා. උපතෝ කෝටිය ප්‍රශ්නේ ඉෂණා ඉස්සනා ගන්න ඕන කියන අදහමින් කතා කළා. ඒක භාගතුන් වහන්සේ විසඳුයන් පස්සේ කෝපේ සංසිඳු. සංසිඳුයන් පස්සේ භාගතුන් වහන්සේට වැඳුරුගත් භාගතුන් වහන්සේ බවුණට බණගිය. බණ කියලා බ්‍රාහ්මණයාට ධර්ම අවබෝධය ඇති කරගත්තා බ්‍රාහ්මණයා ඒ තුරුණාන් කෙරෙහි පැහැදිලි. පැහැදිලිව සාසනේ පැවිදි සම්බදාය වෙන අරියත් භාවයට එළිනා වාරජ්‍යවාදී මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. අර දෝෂාරෝපණී කරපු කෙනෙක්. ඒ මොකද අර අන්‍ය ලබ්ධිකීගේ බහට යට වෙන අර තමන් ළඟ තිබ්බ අර හොඳ ගතිය යටපත් වෙලා තිබුණා. නමුත් අර වාදාරෝපණය කරලා මතුවෙන්නේ මතුවේ කියන මතකතිය. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ පත්‍ය කියනවා අන්‍ය ධම්මිකීන් පවා අර සුමකට ගැනීමේ වාසනාවනේ භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. අන්න ඒ වගේ ඒ පත්‍ය තියෙනවා. ඒ වගේම අරිය ශ්‍රාවක භාවයට පත්වෙච්ච කෙනෙකුට මොන විදිහේ කරදරයක් ආවත් භාග්‍යවතුන් වහන්සේ අමතක වෙන්නේ අමතක වෙන්නේ මොන කරදරයක් වේදා ආවත් ගුරුණවන්ගේ ගුණ තමයි සිහියට නැගෙන්නේ. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ඉතාමත්ම ශ්‍රේෂ්ඨභාවයට පත් වෙන්න බුද්ධානුශාසනාව අපිට පිට වෙනවා උපකාර වෙනවා. ඉතින් අන්නේ ඒවා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතේ පුරුදු කරගත් ඒවා නෙමෙයි. අනන්ත සතරදී ඒ අන්‍යයන්ට අනුශාසනා කරන යහපත් මාර්ගයේ යොමු කරන සුගති මාර්ගයට යොමු කරපු කුසල ශක්තිය බලයේදී ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනාව කවදානම් වරදින්නේ. කෙනෙකුට අනුශාසනාවක් කළා නම් ඒක වරදින්නේ ඒක ඒ හැටියටම අංග සම්පූර්ණව සීකරන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්නේ ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලය තුල භාග්‍යවතුන් වහන්සේ නිශ්චයතියට අනුශාසනා කළා. බෝසත් කාලේ ඒ ජාතිවලදී අවවාද අනුශාසනා කරන සත්‍යයන් සුන්කට ගත්තා. ඒ වගේම ත්‍රිසං ආත්මවලදී භාග්‍යවතුන් වහන්සේ හැම මොහොතක් පාසාම ඒ ත්‍රිසං ආත්මවලදී රජවරුන්ට අවමාන ශාසනා කරලා තියෙනවා අධාර්මික වශයෙන් නඩුවේ නිශ්චයය. ඒවට ඒ වැඩි ඉතිපත් වෙන භාග්‍යවතුන් වහන්සේ අවමාන ශාසනා කරන ඒ ධාතිවලදී සත්‍යයන් සුමකට ගත්ත අවස්ථා තියෙනවා. කාර්යාලයේපත් වෙන අභ්‍යාකාරව කෙනෙකුට ආර්ථයේ අංශය ගන්න බැරි ඒ අනුශාසනා කරන ශක්තිය උපදවන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට සමාන්ත ගැළපෙන හැටියට, සිතට ගැළපෙන හැටියට අදාළ දේන මානසිකාරයේ දේන රහත් කරවන්න පුළුවන් ශක්තිය බහලු කරන හැටියට. ඒ වගේම සතරෙදී තමන්ගම ආවාදන ශාසනා කරගන්න පුළුවන් සත්‍යය භාගතුන් වහන්සේ දෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් කියන ශාසනාවක් අහලා දැන්පත් බවට පත්කඩ ගන්න තියෙන ඒවා තමන්ව අනුශාසනා කරගන්නවා තමන්ගේ සිතට. එහෙම කරනවා සත්‍ය උපදවා ගන්න පුළුවන් අවස්ථා තිබුණා. අන්නේ අවස්ථාවලදී භාගතුන් වහන්සේ ඒ අධ්‍යක්ීම් ලබන ලෝකයේද ආදර්ශ දුන්නේ. දැන් කුත්තාල පඬිතු වෙලා ඉන්න කාලේ අපි ඉතේ දිලිදු පවුලක සුතුබුනේ. ඒ උපදින අයන කාලේ එළවලු බවමි ගොවිතැන් කරන තමයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙනකොට තමන් ඒ උපකරණයන් වශයෙන් තිබ්බේ උදැල්. ඒ උදැල්ල තියාගෙන තමයි හැම ගොඩනයක්ම කරන්නේ. ඉතින් ප්‍රයෝජනයක් අරගෙන එක දවසක් ඔය විදිහට උදැල්ල එහෙමයි කියලා සාසනයේ පැවිදි වෙන්නේ කියලා හිතාගෙන ඉන්දි පැවිද්දෙන් පැවිදි වෙනා තවුද්දම් පුරන. තවුද්දම් පුරනකොට මනසිකාර කරනවා මනසිකාර කරාම හරදෙල මතකේ. එතකොට තවුද්දම් මාකම ආයෙත් දැල් මතක වෙලා ඉන්නේ. අර කයින්ද. ඔය විදිහට හත්වතාව උදැල්ල හිඳ අර තවුද්දම් පිළිම කරනවා. ඒකවල ඇවිල්ලා මේ පෞද්ගම්පල මානසිකාර කරනකොට මතක් වෙන්නේ සුද්දයි. දැනගන්න මේක හත් කියලා ඉන්නේ හැමදාම. ඉතින් මෙයාට මේක සබයයි. ඒ නිසා මේකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා හිතාගෙන පුළුවන් තරම් අදිස්ථාන කරගෙන කොහොම හරි මේක කරන්න ඕනේ කියලා මේ ඉඳලා නිසා තමයි ඔක්කොම වෙන්නේ කියලා හිතාගෙන ඒ උදැල්ල මේ තියෙන තැන මතක් වෙන නිසා මට මේක වෙන්නේ කියලා හිතාගෙන එතන ඇවිල්ලා ගංගාතරට ඇවිල්ලා හැපියාගෙන හත් මුතුන් වතාවක් උළු වටේ කරකවලා දැල්ලා බැලුවා. එතකොට දැන් යනකන පේන්න දුන්නේ. පේන්න දුන්නේ පස්සේ මේ මංගල තීරයේ ඇවිල්ලා එතුමාට බොහෝතාන මහන්සේ ඒ එහෙම ඒ සංසිඳලාගෙන මම ජයගත්තා මම ජයගත්තා කියන අර නිකම් ස්වභාවයෙන් පීතියට කෑගත්තා. කෑගත්තකොට එතනින්ම බුදුසසුන් වහන්සේ කය ගන්නකොට ඉතින් මම දිනවා කියලා කය ගන්නකොට එතනින් වර්ණ පරිතුමා එක ප්‍රාන්තයක මේ යුද්ධයක් සංසිඳවන ජයලවාගෙන ඉන්න වෙලාව. ඒක හැම රජුගා. රජු යවුවා මොකක් මේ ජයගත්ත කියලා කය ගන්න මම මේ යුද්ධයෙන් ජය ගන්න එන්නේ. ඒ නිසා මේක බලන්න කියලා. බුදුසසුන් වහන්සේ දිනු විස්තරය කියවා මෙන්න මේ මේක මේ නිසයි මම දිනුවා කියලා දැනගත්තේ මම මේ දැල්ලට තිබ්බ ආකාරයෙන් තිබ්බා ඒ ආකාරයෙන් දැනගත්තා ඒ දැනගත්ත නිසා කියන මේ ඒ දැල්ල වැඩිච්ච දලය තන බලන එතනින් ධ්‍යාන නිමිත්ත පදවාගත්තා ආපදල දලේ දිහා බලන සමාධි නිමිත්ත පදව උපදවන ධ්‍යානෙ වඩලා අහකට පැන නගලා සාධිරවන්ත අනුශාසනා කළා. ආශ්‍රය පහල කළ අනුශාසනා කරලා සංතුමාගේ තමන්ගේ වශයෙන් කෙලෙස් තුරු වී ඔහුගේ හිත පැවිදෙන්නේ නැහැ. රජතුමාගේ හිත පැවිදෙන්නේ නැමිලා රජතුමා කාර්යයක් කරන මේ ගෝතනාන් මහන්සියත් එක්ක වරකට වෙලා දෙවි දාන්ගේ වහමාල් ආවේ. එතකොට ඒ වාගේ කෙනෙක් ඒ තමන්ගේ සිතට අනුශාසනා කරගන්නත් බෝසතාණන් වහන්සේලාට පුළුවන්. කෙනෙකුගේ සිත පහදවන තමන්ගේ ගුණයට නමා ගන්න පුළුවන් බෝසතාණන් වහන්සේලා. ඒ කියන්නේ ඒ වගේ තමයි බෝසත් කාලේදී තව කුණ්ඩාල පඬිත් කාලේ ඒතර තේජී කුමාරය කාලේ තුලසෝත කජු කාලේ අයෝගර පඬිත් කාලේ අතිපාල කුමාරයා කාලේ ජෝතිපාල මානව කාලේ ඒ හැටියට කාර්ය ගණනාවට අනුශාසනා දීන ලක්ෂ සංඛ්‍යාවට සංඛ්‍යාවකට අනුශාසනා දීමේ ශක්තිය බෝසතාණන් වහන්සේට තියෙනවා. ඉතින් අන්නේ ශක්තිය නිසායි බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කෙනෙකුගේ පිටන් නැමෙන ආකාරයට අනුශාසනා දෙන්න පුළුවන්. ඒක බෝසත්තාණේ නම් පුරුදු කරගත්ත එකක්. තමන්ගේ හිත අනුශාසනා දෙන්න තමන්නාම පුළුවන්. ඕනම කෙනෙක්ගේ වැරද්දක් දැකලා අනුශාසනා කළොත් ඒ වැරද්දට නිසි පිළිතුර දීලා හිත පහදවා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්න නිසා ඒ ශක්තිය තියෙනවා භාග්‍යවතුන් වහන්සේට එක අවස්ථාවකදී එක්කෙනෙක් වුණා ඕනම වෙලාවකද නියම අනුශාසනා දෙන යහපතට ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්නේ ශක්තිය භාග්‍යවතුන් වහන්සේට තියෙන වටිනාම ගුණයක් හැටියට සලකවල තමයි මේ මේ භාග්‍යවතුන් වහන්සේට අවවාද අනුශාසනා දීමේ හැකියාව ඇති වෙන්නේ. අන්නේ හැකියාව ඇති වෙන වෙලාවේ දැන් අර සුලමන්තර ස්වාමීන් වහන්සේට අනුශාසනා දෙන්නේ. අන්නේ වැඩි. දැන් අර මහාවංකර ස්වාමීන් වහන්සේ තමන්ගේ මල්ලි මහාන කරගෙන ගාථා දුන්නා පාඩම් කරන්න මාස හතරක් පාඩම් කළා. ඒකපටයක් පාඩම් ඉතින් නැහැ. ඉතින් තමයි ගෙදර යන්නේ. ඒ ගෙදර යන කියවට පස්සේ විහාරදරට වල ගිහින් මනාලා හිටියා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ හම් වෙලා ඇහුවා මොකද කාටක අඬන්නේ. මෙන්න මේ විදිහට මට කිව්වා ඒ නිසා මම දැන් ගෙදර යන්න සෝදානම් ඒ නිසා මම මේ කනගාටුවෙන් මට අඬන්නේ නෑ. ආයෙනම් කවුද යන්නේ කියලා. එතකොට මහා සංඝක ස්වාමීන් වහන්සේ මට යන්න කිව්වේ. රාජතුන් වහන්සේ කියවා කුලපංකගේ මේ ශාසනය මගේ ශාසනය මහාපංකගේ ශාසනය නෙමෙයි. ඒ නිසා අපට මේ ශක්තිය ලබා දෙනවා කියන ඊපස්සේ රාජතුන් වහන්සේ කටවරණම් කියන දෙතිකැලක් අරගෙන පිළිවැඳමින් වා කියලා ඉඳ කිව්වා. අන්න එතකොටම අර තමන්ගේ ශරීරයේ තියෙන කුණක ස්වභාවය ඉස්මතු වෙලා පටික්කුල සංඥාව මතුණා මතුවලා භාගතුන් වහන්සේගේ සතරපද ගාථාවදී හරියටට පස්සනා අභිඥා රාගී. එහෙම සිද්ධාන්ති ඉද්දේවන්තයෙන් අගතන්තර ලබන තරම් ශක්තියක් ඇති බවට පත් වෙනා ගතකේ. අන්නේ ගතකේ වෙලාවේ භාගතුන් වහන්සේ ඒ දුර්ලභාන්තක ස්වාමීන් වහන්සේගේ සිතට අනුරූපව අනුශාසනාව දුන්නා. ඒක තමයි ඒ සත්‍ය ලබා දුන්නේ අර ගෙදර ඉස්සුවකටලා ගෙදර යන්න කියපු අවස්ථාව. ඉතින් අන්නේම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර ලැබපු අය හිටියා. නොවරදින අනුශාසනාවක් දෙන්න පුළුවන් මේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා නොවරදින අනුශාසනාවක් දීලා ඒ සත්‍ය ලබා දුන්නා. නිරෝධේත අවස්ථාවේ සරුවත් මහ රහතන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නාමකට කර්මස්ථාන දුන්න අසුබ කර්මස්ථානය මාස හතරක් වැඩිවා කිසියම් චිත්‍ර මාත්‍රයක් ගන්න බැරිද. ඊපස්සේ භාගතුන් වහන්සේ සමීපයේ ගියන් පස්සේ ආවාදන් ශාසන දෙන්න එක ගියා. එක ගිහලා සියලු විස්තර මතක් කළා. මතක් කරන් පස්සේ භාගතුන් වහන්සේ ඇහුව ඇත්තද කියලා. ඔව්. මතක් කරන ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ඇත්ත. මට මේ විදිහට වෙනවා කියලා. එතකොට භාගවතුන් වහන්සේ අපේ සංඥාණයෙන් දැනගත්තා මෙයාගේ సంతානය පිරිසුදු సంతානයක් තියෙන්නේ අසුබ අසුබ අරමුණට සිත තැන්පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වර්ණ වර්ණ ස්වභාවයෙන් සිත පැහැදිච්ච කෙනෙක්. ඒ නිසා ස්වර්ණ ස්වර්ණාභරණ අදමින් ආත්ම සංසිය ජීවිතයේ සකස් කරපු කෙනෙක්. ඒ නිසා ස්වර්ණ වර්ණ වර්ණයට පිට නැගෙන කෙනෙක්. ඒ නිසා වර්ණ වර්ණ ඇති නෙළුම් මලක් මාදීල ඒ ස්වාමීන් වහන්සේ එක වරුවකින් හරියටේට පත් කළා. ඒ කියන්නේ භාගතුන් වහන්සේට පුළුවන් ආඛ්‍යානසේ ඥානෙ අධියටම අනුශේ ධර්ම අල්ලන්න. ඒ අනුශේ ධර්ම අල්ලගෙන මේ අනුශේ ධර්මයට ගැළපෙන අනුශාසනාව දෙන්න පුළුවන් කර්මස්ථානෙ දෙන්න පුළුවන්. වෙන කෙනෙකුට දෙන්න බෑ. භාගතුන් වහන්සේට පමණයි දෙන්න පුළුවන්. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ සෑම මොහොතක් පාසාම දෙවි මිනිසුන්ට ශාස්ත්‍ර වශයෙන් සැලකුවේ ඒ නිසා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දෙන ආවාදම් ප්‍රාර්ථනාව කවදාම වරදින්නේ නැහැ. ඒ නොවරදින අනුශාසනාවක් බවට පත් වෙනවා. ඒකට ඒ ශක්තිය භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ සංසාරික වශයෙන් අර සත්‍යයන් සුමකට යෙමි කිරීමේ සතිය නිසා. සෑම මොහොතක් පාසා තමන්ගේ ඇසුරට ලැබිච්ච හැම කෙනෙකුටම සුගතිය පෙන්වනවා මිසක් අනිත්‍ය පෙන්වෙන්නේ දුකතියේ මාර්ගය පෙන්වෙන්නේ නැහැ. සුගතියමයි පෙන්වන්නේ. ඒ කුසල ශක්තිය බලයි. අන්නේ සුගතිය ශක්තියේ බලයෙන් භාගතුන් වහන්සේට ඒ ශක්තිය ලැබීමේ අනුශාසනාව තුළින් ඒ භාගතුන් වහන්සේගේ සත්තා දේමනුසාරං කියන උතුම් ගුණයෙහි ආවාදන ශාසනා කරන ධර්මයන් අතර ඒ මෙලව ජීවිතයේ සපවත් කිරීම, පරලෝක ජීවිතයේ සපවත් කිරීමක් කියන මේ දෙක වශයෙන් තමයි ධිෂ්ඨ ධම්මිකාරකේ මෙලව ජීවිතයේ සපවතන සංසාරමා බල. සම්ප්‍රදායකාරදී පරලෝක ජීවිතයේ සපවතන හැටි අනුශාසනා කළා. ආමාකාරකේ නිර්වාණය අවබෝධ වෙන හැටි අනුශාසනා කළා. ඒ අනුශාසනා තුන තමයි රාජකන්නාශිකලේ. ඒකෙන් නියම අනුශාසනාව තමයි කර්මාර්ථ අනුශාසනාව. දැන් සාමාන්‍යයෙන් මෙලව පරලෝකයේ සැප පිණිස ඕනම කෙනෙකුට ආවාද අනුශාසනාව කරන්න පුළුවන්. යහපත පිණිස. සම්බල විශ්වාසයේ තියෙන කෙනෙක්. විශේෂයෙන්ම ආර්ය සත්‍ය අවබෝධයේ සත්‍යයන්ගේ සංකාණයට ගැලපෙන ආකාරයෙන් අනුශාසනාව කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාදී නායකර ශේෂ්ඨත්වයට පත් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ දීප්ති ධම්මිකාර්ථය ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වා පිළිතේ යම් කෙනෙක් මෙලොව ජීවිතය හපක් කරගන්න යම් අනුශාසනාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම අනුශාසනාවක්ම සරුවත් යන හස්තේ පැහැදිලිව දේශනා කළා. මේ ජීවිතය නම් මේ ජීවිතේ පැවිදි ජීවිතේ නම් පැවිදි ජීවිතේ ඒ ලොකු කුඩා මධ්‍යම මහලු ආදී සෑම කෙනෙකුටම ගැළපෙන හැටියට ඒ ජීවිතය සපවත් කරගන්න සුදුසු සෑම අසාධනාවක්ම නොවන ආකාරයෙන් අනුශාසනා කරා ඒකයි වික්ත නාමිකාර්ථයෙන් අනුශාසනා කළා කියලා කියන්නේ. දැන් සම්ප්‍රදායික අර්ථයෙන් කියන්නේ පරිණම විපාකය. දැන් කුසල විපාක තියෙනවා අකුසල විපාක තියෙනවා කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක, විපාක වාරය. විපාක වාරය කියන්නේ මෙන්න මේ දේ කළොත් මෙන්න මේ විපාකයන් ලැබෙනවා කියලා සතරෙදි සිහි කරන ඒ අනුව පිළිපදන පරලෝකක පතාවෙන් පින්කම් කරනවා. සුගති ලෝකවල උප්පත්ති ලබනවා. අන්න ඒ වගේ පින්කම් කිරීමේදී ඒ අත්සිද්ධිය සිදු කර ගැනීමට හේතු වෙන සෑම අනුශාසනාවක්ම සිදු කරා. ඒකටයි කියන්නේ සම්ප්‍රායික අර්ථයෙන් අනුශාසනා කළා කියලා. පරමාර්ථයෙන් ගන්නකොට පරමාර්ථ ධර්ම ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ආර්ය සත්‍ය සත්‍ය ගොඩනංග ප්‍රෝෂිකාර පාඨාන ආදී ගැඹුරු ධර්මයන් බෙදා දැක්වීම නිසා ඒ ධර්මයන් ශනිකව අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණයට නැමිලා විදර්ශනා පූර්ව මාර්ගඵල ලබන ආකාරයේ දක්වමින් සෑම අනුශාසනාවක්ම කරන්න පුළුවන් සර්වඥයන් වහන්සේට. ඉතින් මේ තාක්ෂය නනවස්කාම ඉදිරියට පවත්වා ගන්න ඕනේ. එහෙම පවත්වාගෙන නමුත් මේ මූලික කර්මාන්තය තමයි සංසාරකාන්තාරී හෙතර වෙන්නේ. මේ කාන්තාර කියලා මෙතන කියන්නේ කාන්තාර කියන පදේ තේරුම තමයි භයානක කියන ස්වභාවය. කාන්තාර කියන්නේ භයානක කියන කාකාර කියලා තියෙනවා. කාකාර කියලා තියෙනවා. මොකද බය වෙන්නේ කොහොමද? අපි ඉන්නේ මොන කාන්තාරයද? අපි ඉන්නේ මොන කාන්තාරයද? සංකාර සංකාර කාන්තාර. සෝර කාන්තාර, යාල කාන්තාර, අමනුෂ්‍ය කාන්තාර, නිර්මුදක කාන්තාර, අබ්බක්ක අබ්බක්ක කාන්තාර කියලා කාන්තාර පහක් තියෙනවා. සෝර කාන්තාර කියන්නේ පළු පුරු ඉන්න කාන්තාර. ඒ කාන්තාරවල හුරු ඉන්නවා කියලා ආගින්න ජාතකවල එහෙම තියෙන්නේ. ඒ හොරු ඉන්න නිසා යන්න බෑ. යාම අන්තරට පත් වෙනවා. යාන කාන්තාර කියන්නේ බොහොම නපුරු සප්පින්. සප්පින්න කාන්තාර කියන්නේ. ඒවෙන් යන්න බෑ. ඊළඟට අමනුෂ්‍ය කාන්තාර කියන්නේ. අමනුෂ්‍යයන් අරගත්ත කාන්තාර. එහෙම යන්න බෑ. ජීවිතක්ෂේත්‍රපත් වෙනවා. ඊළඟට නිර්බුද්ධක කාන්තාර කියන්නේ. නිරෝධය කියන්නේ වතුර නැති කාන්තාව. ඊළඟට අපක්ක කාන්තාව කියන්නේ. ඒ කියන්නේ ආහාර පාන නැති කාන්තාව. එතකොට මේ කාන්තාව සහ මා වනගතක වෙයින් භයානකයි. අන්නේ භයානක අර්ථයෙන් තමයි කාන්තාවය කියලා කියන්නේ. අනර්ථයක් සිදු වෙනවා කියොත්. කොයි මොහොතේ හරි ඔය පහෙන් ගියොත් අනර්ථයක් සිදු වෙනවා. ඒ අනාත්මයේ සිදුවෙන නිසා ඒවා තියෙනකොට සිතට බය උපදින. අන්නේ බය වගේ බය ස්වභාවය නිසා ඉතර යන්න නැති. ඒ කාන්තාරවලින් ඉතර යන්න බෑ. ඉතර වෙන්න බෑ. කාන්තාරේ පහු කරන්න පහු කරන්න බෑ මරණයටපත් වෙනවා අර කොටස් වලින්. ඉතින් අන්නේ කොටස් වලින් මරණය මරණයටපත් වෙනා ඉතර යා නොදෙන නිසා තමයි මේවට කාන්තාර කියලා කියන්නේ. එතකොට මේ කාන්තාර අතර භයානකම කාන්තාරය තමයි සංකාර කාන්තාරය. මේ සංකාර කාන්තාරයෙන් එතර වීම පිණිසයි සරුවත්යන් වහන්සේ ආවාදන ශාසනා කළේ. මොකද්ද සංකාර කාන්තාරය? ජාති කාන්තාරේ, ජරා කාන්තාරේ, ව්‍යාධි කාන්තාරේ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ ටික. ඒවා අර්ථ වැඩිය බයන්නද? අවුරුනම් බයන්නකමක් නැහැ වෙන්නේ. ඕව අරින්ද විඳ ඉන්නවා මිසක් බයන්නකම එන්නේ නැහැ. අර වගේ තමයි බය. නේද? හොරු එහෙම ඉන්නවා කියෝ ගෙවුලද? නාග ඉනවා කියනට ගෙවුලන්නේ නැහැ. හොරෙක් ඉනවා කියොත් එහෙම ගෙවුලනවා. නාග ඉනවා කියවල ගෙවුලන්නේ නැහැ. ජරා ඉනවා කියවල ගෙවුලන්නේ නැහැ. අන්න ඒක තමයි අපි තියෙන අනුවණකම. අනුවණකම අවිද්‍යාවෙන් මෙහෙටි දැන. එතන තමයි අවිද්‍යාවෙන් මෙහෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර හොරාගෙන් හොරාට බයයි. සංකාරයේද බය නැහැ. සතාට බයයි. ඒකනේ දැන්. දැන් මාත්‍යාට මාත්‍යාට බය නැහැ. අර කුංචි භූමියේ කියනවා නැගිටලා දුවන. ඉතරකට අපේ හිත ව්‍යාකූලයි. ව්‍යාකූලභාවයට පත් වෙනවා යම් යම් තැන්වලදී. බය වෙච්ච දෙන්න ඕන තැනදී බය වෙන්නේ නැහැ. බය වෙන්න ඕන නැති තැනදී බය. ඒකයි. බය වෙන්න සුදුසු තැනදී බය වීම තමයි හරි. ඒක තමයි මේ ಜಾති කාකාරය. ಜಾති කාණ්ඩය කියන්නේ නිෂ්කාන්තයේ වශයෙන් නැවත ಜಾතියක් වශයෙන් ඉපදීම. එතකොට ಜಾති කාන්තාරය. ಜಾති කාණ්ඩය නැවත නැවත තුන් භවයේ කොතන හරි ඉපදෙන්න කියනවා නම් ඒක ජාති කාන්තාව. ඒකට තුළින්නේ ප්‍රතිසංසිති ධාමයෙන් උපදිනවා. කොතන කාර්ය තුළින්. ඒ ඉපදීම අනන්ත සතරෙහි කරපු දුක් විපාකය නිදිට සෝදාන වෙනවා කියන්නේ නැවත ඉපදීමක් කියන්නේ අන්තස්කන්ධයක් අරගෙන ආයත් සංකාර දුකටපත් වෙන්න මුල. එතකොට මරණයටපත් වෙනකම් අර දුක නිදින්න බෑ. ඒක ඥාති දුක. ඉපදීමේ දුක. ඉතින් ඉපදෙන්නේ නැති කියලා හොඳයි කියලා හිතනවා නේ. දුක් විඳිනකොට තමයි ඒක හිතෙන්නේ. ඉපදෙන්නේ නැති වෙන්න තියනවා නම් හොඳයි කියලා. නමුත් අර ඉපදෙන්නේ නැති ඉන්න එක හොඳයි කියලා හිතට දැනෙන මාත්‍රේ හරි කියනවනම් ඒකත් ලොකු දෙයක්. කවදා හරි ඉපදෙන්නේ නැති ඉන්න පුළුවන් වෙන ශක්තිය උපදවා ගන්න අපිට ඊට වෙනවා ඒ ශක්තිය. ඒකට ජාතිකාන්තාරය කියන්නේ නිපදීම දුකක් හැදින් දැනගන්න. ජරාව කියන්නේ උපන් ස්කන්ධයගේ මේවීම හා දිවීම. නැත්තම් සිටිය. නැත්තම් පැවැත්ම. ඒක දුක උපදිනාට පස්සේ මරණය නැකන්න ඒ පස් වෙන ප්‍රභාවය දුක. ඒ දුක් කාන්තාරයෙන් ඈතර වීම තමයි සංසාරයෙන් ඈතර වීම. ව්‍යාධි කියන්නේ රෝගාභාවයට පත් ස්කන්ධයගේ දෙවීම. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි මේ නිදීම තමයි ජරාවේ නිදීම. ව්‍යාධියෙන් රෝගාබාධ සම්බන්ධ වෙලීම මරණ ජීවිතාන්තයේ දැමීම නාම රූප ධර්මයන්ගේ භංගය. විදියා ශෝකේ කියන්නේ චිත්ත සංතාපයේ මානසික දුක්නම් දුක් වේදනා. මානසික දුක් වේදනා. ශෝකේ කියලා කියන්නේ චිත්ත සංතාපය කියන්නේ චිත්ත තැවීම. ඒ තැවීම මානසික දුක් වේදනාවක්. මේ මානසික දුක් වේදනාවෙන් සංකාපයෙන් තැබීමෙන් ඈතර වීම තමයි සංකාරයෙන් ඈතර වීම කියන්නේ. පරිදේශය කියන්නේ හැඳීම, වැළපීම, චිත්ත විපර්යාසය. හැඳන වළපින වෙනාවේ චිතේ විපර්යාසයක් වෙනවා. ඒ විපර්යාසයෙන් ශබ්ද රූපයේදී දුක හට ගන්නවා. අන්නේ දුකෙන් මිදීම තමයි පරිදේශයෙන් මිදීම. එතකොට ඊළඟ දුකේ කියන්නේ කායික දුකයි. දැන් කාය විඤ්ඤාණ සහගත හිතේ ඇති වෙන වේදනාවක්. කාය නිසා ඇති වෙන දුක් වේදනාවක්. දැන් ඔය කාය කටු වෙනවා, අකුල් වෙනවා, මේ විදිහේ කායට පිටි හැරෙනවනේ. කාය නිසා හිතට දැනෙන දුක් වේදනාවක්. කියන්නේ දුක් දුක් දුක් ස්වභාවය. දෝමනස කියන්නේ මානසික වේදනාව. ප්‍රතිගසිතේ ප්‍රතිගසිතේ ඇති වෙන දොම්නස් සහගත මානසික වේදනා. ඒක දෝමනසු. උපායාසය කියන්නේ සිතෙහි පහළ වෙන අධික රාගය, අධික පීඩනය. ඒක ඔක්කොටම වැඩි බලවත්. අධික පීඩනය. ඒ කියන්නේ අධික පීඩනය කියන්නේ දැන් හිතේ පවතින අදහස් කියනවනේ මුදුපත් කර ගන්න බැරි ඒවා. මේවා කොච්චර හිතුවා හිතුවේ නැහැ. නැත්තම් දුකක් ආවොත් ඒ මොන විදියකටද යට කරගන්න බෑ. පීඩන්නේ. උඩේ දීලා විඳනකොට ඒවා කාටවත් කියන්නේත් නැහැ. ඒකෙන් බේරෙන්න නගලන්නේත් නැහැ. අර පීඩා ඉඳගෙනම ඉන්නවා. ඒක උගලන්න බැරි වෙනකොට මැරෙනවා. උගලන්න බැරි වෙනකොට මරණ මරණයට පත් වෙනවා. ඒ කියන්නේ extraකට පීඩනය. පීඩනය පස්සෙලා පස්සු පායාස දුක ලොකු අනිත් ඒවා වැඩි ඔක්කොම වැඩි භයානකයි. දැන් ඒක හිතේ රඳවාගෙන තියෙන එකක්. දැන් අපි කියනවා වෛරයක් තියෙනවා. ඒ වෛරයේ කුපුරනා හිතේ. කෙනෙකුට ගහනකම්, බයිනකම් ඉතිවිසුන් නැහැ. මේ වෛරයේ එක්ක යාට ගහනවා ඒක දුරු කරගන්නවා එක්ක දැනලා දුරු කරගන්නවා. ගහන්නෙත් නැහැ, බයින්නෙත් නැහැ. අර කවුරු කියන හේම කරවෙලා. කෙරෙපි කෙරෙපි කෙරෙපි කිවිලා ඒකෙන්ම සමාහලන චිත්ත පීඩනය නිසා මරණයට පත් වෙන්න පුළුවන්. ඒකයි ඒකල ලෝභයත් එහෙමයි, දේශයත් එහෙමයි, මොහයත් එහෙමයි. ඔය තුනෙන්ම ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉවසා ගන්න බැරි තරම් හිතට ඇති වෙන වේදනාව. ඒක උපායාස දුක. ඉතින් එහෙම එනකොට දැන් හිතේ තියෙන ඒවා විසා දරා ගන්න නේද කෙනෙකුට කියලා හරි ඒක සංසිඳනවා ගන්නවා. තමන්ගේ දුක කියන සංසිඳනවා ගන්න. එතකොට අර උපායාසයේ අඩු වෙනවා. දැන් සමහර අය කියන්නේ නැහැ. හිතේ තියාගෙන හේමම ඉන්නවා. ඒ මිත්‍රා කියෝසා ගන්න බැරි වෙනකොට එහෙමත් මරණයට පස්සම එහෙම නැත්නම් බෙල්ල වල දාගන්නවා එහෙම නැත්නම් පොඩ්ඩිට පයින්නවා ඒ කුණ්ඩේ පයින්නවා මොන ආහාරයක් කරන්නේ අර වේදනාව ඉවසා ගන්න දැඩි කරමට ඇති වෙන පීඩනය නිසා තමන් විසින්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න ස්වභාවයටපත් වෙනවා ඒක තමයි පායාස දුක ඒක අමුතිය දෙවිය ලොකු භයානකමක් වෙන චිත්ත විපර්යාසයටපත් වෙන අවස්ථාවක් තමයි ඒක. අන්න ඒ නිසා ඒක පුළුවන් තරම් අධික ගාය. අධික පටික. පටිකියක් එක්ක එන ස්වභාවය. අන්න ඒවා දුරු කිරීම පිණිස සර්වඥයන් වහන්සේ ආවාද ශාසනා කරා. ඒක තමයි සංසාර පාතාලයෙන් ඈතර වීම පිණිස අපට දුන්න ආශාසනා. ඊළඟට රාග දේශ මොහ රාගාරණ්‍ය ඇලීම දේශාරණ්‍ය ගැටීම මොහරණේ මුලාවීම. ඒ තුනෙන් සිත මුදවා ගන්න අනුශාසනා කළා. ලෝභකී අටෙන්, දේශකී දෙකෙන්, මොහකී දෙකෙන් සිත මුදවා ගන්න ආවාදන ශාසනා කළා. සතර බැඳුම් දරාගෙන නිවනට පත් වීම පිණිස. ඊළඟ මානිය උදබු බව මානකාරක චෛතසික ධර්ම ආකාරයෙන් ඒක සිටින් ඉවත් වීම පිණිස අනුශාසනා කළා. දිට්ඨිය කියනකොට වැරදි දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි 62ම තියෙනවා. නැත්නම් දිට්ඨි සංවේග සිත් හතරක්. ඒකෙන් තමන්ගේ වැරදි අදහස් දුරු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ආවාදන් ශාසනා කළා. ළඟට තේජ සංකාපය 1500ක් ක්ලේශ ධර්මයන් යටපත් වෙන හැටියට ආවාදන් ශාසනා කළා ධාතක මඟට ගති මඟට. ඊළඟට මෙසේට අහහා ඇසිතෙහි කායික හා වාචික මානසික ක්‍රියාවයි. ඒ කියන්නේ දස අකුසල ධර්ම. මේ දස අකුසල ධර්ම වලින් දුරු වීම පිණිස ආවාරම් ශාසන කළා. ඊළඟට සංස්කාර ස්කන්ධ ආයතන ධාතු පරිච්ඡ සංස්කාරාදී පැවැත්ම යෙන් ඊතර වීම පිණිස. ගිය කාලේ සැරේ ඊතර වීම පිණිස උත්සාහවත් වීම පිණිස ඒ තේම භූමියට යෑම පිණිස ගියකම සැපයෙන් එකල වීම පිණිස අනික කොසවා අනික ප්‍රබන්නාසේ ශාන්ත කුවේන නිවනට පත් වීම පිණිස අවවාදන් ශාසන කළා. එහෙනම් නිවනට පමුණීම පිණිස ආවාද කළා. ඊළඟට සංවර විනී ප්‍රමාණ විනී පිළිවීම සඳහා අනුශාසනා කරන කේ තමන්ගේ හිත කය වශයෙන් සංවර කරගන්න වැරදිදී නැති කරනවා සිත සිතේ සංවරයේ පිටවා ගන්න ආවාදන කරන කලා. ඒ වගේම තමන්ගේ සිත්වල තියෙන හිමදී සිඳවි මානාහිත විමතේට පස්සේ සිටිවිල කියනවා. සෑහෙනකට පස්සේ නැති. ඒවා දුරු කර ගැනීම පිණිස ආවාදන උපාසනා කළා. දැනට දැන් අවස්ථාවේදී මේ ආංශික දේක අර්ථය අනගන්නවා පෙන්වන්න අනුශාසනා කළා. ඊළඟට යම් කිසි දෙයක අර්ථය විනිශ්චය කිරීම පිණිස ආවාද අනුශාසනා කළා. ඊළඟට ප්‍රතිපත්තියේ නිමිනීම පිණිස ඒ මාර්ගයේ ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීම පිණිස ප්‍රගති මාර්ගයේ නිමිනීම පිණිස ආවාද අනුශාසනා කළා. ප්‍රතිපත්ති ඵල රසය ගෙන දීම පිණිස ආවාද අනුශාසනා කළා. ඊළඟට සංකාණී නූපන් නිවන් අබ උපදානයේ පිණිස අවවාදන් ප්‍රාර්ථනා කළා. අනුන්ගේ සංකාණී නූපන් නිවන් අබ උපදානයේ පිණිස අවවාදන් ප්‍රාර්ථනා කළා. ඊළඟට බෝසතාණන් වහන්සේලා නියත විවරණ දෙමින් අවවාදන් ප්‍රාර්ථනා කළා. ඒ වගේම තමන් වහන්සේ තමන්ගත් නිවන් මාර්ගයේ පැහැදිලි කරමින් ලෝකයාට ආදර්ශ දෙමින් අනුශාසනා කළා අනුන්ට උපදින නිවන් මඟ දකමි ඒ ඇයට සුගතියේ මාර්ගයේ පෙන්වමි අවවාදසාධනා කළා ඒ වගේම බෝසතුන් වහන්සේලාට මාකු ඉපදෙන නිවන් මඟ පෙන්වමි අවවාදසාධනා කළා සාරණ ශාස්ත්‍රඥ වහන්සේගේ ගමන් ගම නිවන් මාර්ගයේ ගමන් යන සාමයන් වහන්සේලා නිවනටපත් කිරීම පිණිස ආවාදන් ශාසනා කළා ඉතින් ඔය විදිහට හැම අනුශාසනාවක්ම සරුවත්යන් වහන්සේ දුන්නේ මූලික වශයෙන් අපට මේ සංස්කාරයේ දෙලී වැඩි පවතින සෑම දුක්ඛයන්ගෙන්ම හිතමදලාගෙන අත්දායී ස්වභාවයෙන් නිවනට පාපීමේ වාසනා සත්‍ය උදාකර ගන්න සෑම මොහොතක්ම කින්න ආවාදන ශාසනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අන්නේ දේශනාවට අනුරූපව තමන්ගේ ජීවිතය සපවත් කරගෙන ඉන්න නිසායි ඒ ශක්තිය දෙන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ ওই කියපු කරුණු ඔක්කොම තමන්ගේ අධ්‍යාත්මික සංකාණී ආත්මාර්ථය සඳහා ඔය කෙලෙස් ඔක්කොම කහිනත්යේ පත් කරලා දෙනවා. ඒ නිසා තමන් සුදුසුෙක් බවට පත් වෙලා හිටියේ කෙනෙකුට අනුශාසනාවක් කරන්න. මේක මෙහෙමයි වෙන්නේ කියලා බය නැතුව නිර්භයව කියන්න පුළුවන් ආත්ම සත්‍යයක ඇති සත්‍යයකට භාවිතන වශයෙන් පත්‍යයි. එහෙම ඉඳගෙන අනුශාසනා කරනවා එන අන්තරණයකට අනුශාසනා කරන්න කියොත් තමන්ගේ සිත පීඩාවට පත් වෙනවා. ඒ නිසා පීඩාවට පත් වෙන්නේ නොවන හැටියට අපි අනුශාසනා කරන්න උත්සාහ දෙන්න ඒක තමයි නොවැරදෙන අවවාද. කියන්නේ තමන්ට ඒකේ ශක්තිය පෙන්වලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම හැකියාව තියෙනවා නම් තමන්ට බය නැතුව කියන්න පුළුවන් මේක මේ දේ කළොත් මේ දේ සිදු වෙනවා කියලා නිත්‍ය වශයෙන් කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් තත්ත්වෙම අපි ඉන්න ඕනේ. ඉඳලා කෙනෙකුට අනුශාසන කරන්න ඕනේ. වරද පෙන්ලා දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙනවා. තමන් ඒකෙන් අධ්‍යාත්මික වශයෙන් යම් කිසි දෙයක් උපදවලා නැත්නම් අධ්‍යාත්මික ශක්තියක් නැත්නම් තමන්ට eh, ප්‍රණාට ඊවන්නේ ඒක පිළිපදින්න පෙන්වන්න දෙන්න ශක්තියක් නැත්නම් කියන්නේ බෑ. ඒක පෙන්වන්න දෙන්න පුළුවන් ශක්තියක් ඇතුළම කිව්වොත් තමයි වඩාම සුදුසු. අනේ සුදුසු ගුණයක පිළිපදනා තමා සුදුසුෙක් බවට පත් වෙනයි අවවාදන ශාසනාව කරන්නේ. ඒක එතකොටම නිවැරදි බවට පත් වෙන්නේ. එතකොට හැම වෙලේම මේ වැරැද්දෙන් තමන් මිදලා ඉන්නත් ඕන. යවාදේ කරනකොට තමන් මේ වැරැද්දෙන් මිදලා ඉන්න ඕන. දැන් තමා බුරු කියන බුරු කියන්නේ කාමී. එතකොට අනිත් පැත්තට කියන්න පුළුවන් මේ අවවාද අනුශාසනාව. මේ පැත්තට එනවා. ඒ නිසා තමා නොකිය කියන්න එපා කියලා බය නැතුව කියන්නේ පුරාගේ විද්‍යමාන. තමයි ළඟ තියෙන ගුණයන්නේ. ඒ නිසා ඒ ගුණය තරකාගෙන අප කරාගෙන. හැම වෙලෙම ගුණයෙන් සිත නැමෙන්නේ කියන මානසිකාරය තියෙන්නත් ඕනේ. ඒ ආකාරම අනුශාසනාව කරන්නත් ඕන. එහෙම කරුවොත් තමයි තමන්ට ඒ ශක්තිය ලැබෙන්නේ. අන්න ඒ ශක්තිය උපදවාගෙන කුසමිත මුදුන්පත් කරගෙන පාරමී ගුණය දිනු කරගන්න අවකාශ මෙන්න අසහනා මතරෙදී පාරමී ශක්තිය මුදුන්පත් කරගන්නා දේන මේ ජීවිතයේ ලබා කරන කුසම කුසමිත මුදුන්පත් කරගෙන පාරමී ගුණය කරනසේ ජීවිතයේ ලබා කරගන්න අපට වාසනා ශක්තිය දීර්ඝායස නිරෝධ සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනා විශ්ේ දරාගෙන අපි ප්‍රසන්නත්වයේ වාස් කරමින් දැන් අපි ශාක වේලාවක් ආපෑය කවර කාලයේ තියෙන ඒ පැය තුල මේ සත්‍යාදේව මනුස්සාන ගුණය හෝ සමාන්ත නියමිත ඇති සමාන් සීකරන කුරුදු භාවනා අවශ්‍යකාරයක් අපි මේ පැය තුල සම්පූර්ණ කරමු